ශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ කඳුබඩ සහ රුවන්පුර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රේෂ්ඨ මහානිකායේ මහානායක කම්මට්ටානාචාර්ය විනයාචාර්ය අතිපූජ්‍යපාද ඉඟුරුවත්තේ පියනන්දහ විදාන ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ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 යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වේ අංති තී සද්ධා බුද්ධ සම්පන්න ධර්මශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි පින්ඇතියනි අද මෙමෙ අපි ධර්මානුශාසනාවක් සඳහා ඉදිරිපත් කරගන්නට යෙදුනා ධම්මපදයේහි සහස්ස වර්ගයේන ගාථා ධර්මයක් ධම්මපදයේ සහස්ස වර්ගයේ එනවා ගාථා පන්තියක්ම ඒ වලින් කියවෙන්නේ මේ මා මාතෘකා කළ ගාථාවත් ඊට අදාළයි යෝච වස්සසතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ආදි වශයෙන් ඒ ගාථා පන්තියේ කරුණු ඉදිරිපත් වෙනවා ධර්මයේ නොදක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මය දැකීමෙන් දැක එක දවසක් ජීවත් වීමත් උසස් කියලායි කියන්නේ. එහෙම ગાථා 500ක්ම තියෙනවා. මාගේ මාතෘකාවට ගත්ත ඒ පාඩයෙන් කියවෙන්නේ යෝච වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයන් බෞද්ධයන් විසින් විශේෂයෙන් තමන්ගේ හිතට ගත යුතු තමන්ගේ ජීවිත ආභෝධය පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණක් මේකෙන් අපිට පැහැදිලි කරනවා. අපි සියවසක් ජීවත් වෙන්නේ නැහැ දැන් තියෙන මේ වාතාවරණය දැන් තියෙන කාලයේ හැටියට අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් හොයාගන්නට අමාරු වෙයි. මොකද කලින් මේ මේ වෙනකොට අවුරුදු 100 සපුරලා තියෙන අවුරුදු 100 ඉක්මවා ගිය වික්ෂුන් වහන්සේලා ගිහි ඈත් ඉන්නවා. අද සමාජයේ බිහි වෙන දරුවෙක් කොහොමත්ම අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ. පරිසරය, ආහාර පාන, ඒ වගේම ආශ්‍රය නිස්සය කරන පිරිස, චිත්තා වේග මේවා සියරම එකතු වෙනන් පස්සේ වෙන්නේ මොකද? ආයස කොට වෙනවා. කෙටි කාලයක් සැප විඳිනවා. කෙටි කාලයක් සැප විඳලා කෙටි කාලයක් ජීවත් වෙලා මරණයටපත් වෙනවා. මේ වගේ උතුම් ජීවිතයක් ලබාගත්ත අපි ජීවිතයේ පරියන්ත කොටම අපි මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ පුරුදු කරන්න ඕන, ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕනේ. මේ ගාථාවෙන් කියවෙන්නේ යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ අවුරුදු 100 තුල ඒ තනත්තා කිසිම මේ තමන්ගේ ජීවිතයේ පිළිබඳ උදේවය දෙක මේ පංචස්කන්ධයේහි ඇතිවීම නැතිවීම දෙක නොදැන නොදක අවබෝධ කරගෙන නැතුව අවුරුදු 100ක් යමෙක් ජීවත් වෙනවා නම් කොච්චර සැප සම්පත් මැද්දේ ජීවත් වුණත් ඒ ජීවත් වීමට වඩා ශ්‍රේෂ්ඨයි මේ උදේවය දෙක දැකලා දකිමින් එක දවසක් ජීවත් වීම. බලන්න එතකොට මේ ධර්මයේ පිළිබඳ බුදුරජාන් වහන්සේ අපිට දෙන්නේ කොහොම පණිවිඩයක්ද කියලා හිතලා බලන්න. ඒතර උන්වහන්සේ ආගය කරන්නේ කාලා බීලා ඉඳුරම් පිනවමින් ඉඳුරම් සන්තර්පණය කරමින් ජීවත් වෙන ජීවිත පිළිබඳ උන්වහන්සේ ඉච්ඡර අගය කිරීමක් කරන්නේ නැහැ. පෙර කරන ලද කුසල කර්ම විපාක වශයෙන් මිනිසුන්ට ඉන්ද්‍රිය සම්පත්තිය, භාග්‍ය සම්පත්තිය, ධන සම්පත්තිය, පරිවාර සම්පත්තිය මේවා ලැබෙනවා. නමුත් මේ වගේම ඇලිලා ගැලිලා වෙලිලා ගිලිලා ඉන්න සමාජය තමයි අද අපිට හුඟක් තැන් වලින් හුඟක් හුඟක් සමාජ තලයන්නේ අපිට දකින්න හම්බ වෙන්නේ. ජීවිතයේ පිළිබඳ සැබෑ අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරන අය 100ට දෙන්නේ තුන් දෙනෙක්වත් ඉන්නවාද කියන එක සැකසහිතයි. ලාභයට, ලෝභයට, කීර්තියට, ප්‍රශංසාවට, ගෞරවයට මේවා තැන දෙමින් තමයි අද හුඟක් අපි ධර්මයේ පවා ගෙනියන්නේ. ධර්ම මාර්ගය පවා කියා දෙන්නේ. ඒක හරි ක්‍රමේ නෙවෙයි. අර තවත් තැනක දෙඳුම් කරනවානේ ධර්මයේ මොකද මේ ලාභ ලෝභ ලබන මාර්ගයේ එකක් ධර්මයේ ධර්ම මාර්ගයේ තවත් එකක්. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රබුද්ධ පිරිසක් වශයෙන් අපි හිතන්නට ඕන ඉතින් ඒ ලාභ ලෝභ කීර්ති ප්‍රශංසා ලැබමින් යනකොට ධර්ම මාර්ගයේ වැහිලා යනවා. මේ දෙකම එකට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. අඤ්ඤාහිලා භූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ගිහි පැවිදි ඔබ අපි හැමදිනාටම මේක සාධාරණයි. අපි සරලව කල්පනා කරලා බැලුවොත් කාර්ය බහුල විහාරස්ථානයක් ආගමික ස්ථානයක් ගත්තන් පස්සේ උදේ ඉඳලා රෑ උඟ වෙලාවක් යනකම් කාර්ය බහුලයි. හරිම ගෝසා සහිතයි. ඉතින් ඒ වගේ කටයුතු වල යෙදලා ඉන්න අයට සමහරට ධර්මයේ පැත්තට හිත පුරුදු කරන්න ධර්මය අනුව කටයුතු කරන්න වේලාවක් එන්නේ නැති තරම්. අර තථාගතයන් වහන්සේගේ සූත්‍ර කීපයකින්ම සඳහන් වෙනවා ඒ වලින් කියන්නේ කොච්චර ධර්මයේ ඉගෙන ගත්තත් ත්‍රිපිටකයේම ඉගෙන ගත්තත් අට කතා සහිතවම ඉගෙන ගත්තත් ධර්මයේ ප්‍රායෝගික වශයෙන් යෙදෙන්නේ නැත්නම් දවසේ සුළු වෙලාවක්වත් උන්වහන්සේයා ධර්මචාරී පුජ්‍යලයේ කියලා කියන්නේ නැහැ. ගිහි පැවිදි අපි දෙගොල්ලටම මේක සාධාරණයි. ධර්මයේ කටපාඩම් කරගෙන හිටියත්, ධර්මයේ දරාගෙන හිටියත්, ඒ ධර්ම මාර්ගයේ ප්‍රායෝගික වශයෙන් යෙදෙන්නේ නැත්නම් ඒතනත්තත් බුදුරජාන් වහන්සේ අගය කරන්නේ නැහැ. එතකොට අගය කරන්නේ ධර්මයේ ඉතර දැනගත්තේ නැතත් ධර්මයේ ස්වල්පයක් දැනගෙන හිටියත් යංගස කෙනෙක් ටිකක් හරි මේ ධර්ම මාර්ගය දෙනවා නම් කියන්නේ ධර්මයේ පුහුණු කිරීමේ යෙදෙනවා නම් එහෙම නැත්නම් සමත විපස්සනාවේ සුළු වේලාවක් හරි යෙදෙනවා නම් ඒ පුජ්‍යලයා තමයි බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙන්නේ. එයි මක් නිසාද? මහා බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් බුද්ධාංකුරයන් වහන්සේ කල්ප ගණන් කල්ප ගණන් සංසාරේ ගමන් කළේ පාරමී පුරමින් ඇවිද්දේ බුදුවරුන් දැකලා අදිස්ථාන කළේ ප්‍රාර්ථනා කළේ කිසිම ලෞකික සම්පත්තියක් නෙවෙයි. උන්වහන්සේගේ අපේක්ෂාව යම් ප්‍රමාණයක් මේ අනන්ත සත්ව ප්‍රජාවෙන් සීමාවක් නැහැනේ අනන්ත සත්ව ප්‍රජාවෙන් යම් ප්‍රමාණයක් හරි දුකෙන් මුදවන්නට ඕන කියලයි. ඒකට කියනවා මහා කරුණාව කියලා. අපිට තියෙන්නේ සාමාන්‍ය කරුණාවක්. අපිට කරුණාව ඇති වෙන්නේ තමන්ගේ ඥාති මිත්‍රාදීන් ආදි වශයෙන් ඒ ඇයට දුකක් කරුණාවක් ඇති වුණාන් පස්සේ තමයි කරුණාව ඇති වෙන්නේ. මහා කරුණාව කියන්නේ සේරම මේ ලෝකේ ජීවත් වෙන සකල සත්‍යෝම සකල සත්‍යයන් කෙරෙහිම පැතලී ගිය පතල කරුණාවට තමයි මහා කරුණාව කියලා කියන්නේ. ඒක ඇති කර ගන්න බොහොම අමාරුයි. ඒක ඔය අගති වලට ගියොත් ඒක ඇති වෙන්නෙම නැහැ. ඒ නිසා මේ මහා කරුණාවෙන් යුතුව අපේ බෝසතාණන් වහන්සේ සංසාරේ කොච්චර දුක් විඳද කොච්චර උන්වහන්සේ අපාගත ජීවිතවලටපත් වුණා, තිරිසන් ලෝකවලටපත් වුණා. ඇයි මේ සංසාරයේ ගමන් කරනකොට Tamanගේ මුක්තිහාර්ථයේ උදෙසා පොඩි පොඩි අඩුපාඩුකම් වැරදි ප්‍රත්‍යඥ භාවය නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒව සිද්ධ වුණන් පස්සේ ඒවට අදාළ විපාක වලටත් අපිට අපාගාමි වෙන්න සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේ සැලකුවේ උදාර පරමාර්ථයක් ඔස්සේ යන මේ ගමනේදී අපාගත වීම හරිම සතුටක්. හරිම සැපතක්. එහෙමයි උන්වහන්සේ කල්පනා කළේ. අපාගත වෙන්නේ සන්තෝෂයෙන් නෙවෙයි. අනුන්ගේ සේවාවක් කරන්න ගිහිල්ලා පරාර්ථ චර්යාවේ යෙදෙනකොට ප්‍රතඥන කුජලයක් වශයෙන් විවිධ අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන්. ඒවාට ආය මේ බුද්ධාංකුරයන් වහන්සේ කෙනෙක් මහ බෝසත්කෙනෙක් කියලා නෑ. ඒකට ආදාළ දඬුවම කර්මය විසින් ලබා දෙනවා. ඒකයි ලෝක தත්ත්වය. ඒක තේරුම් ගන්නත් හොඳ නුවණක් තියෙන්නට ඕන. ඉතින් උන්වහන්සේගේ මුඛ්‍යාර්ථය පැහැදිලි වෙනවර මගේ උත්සාහය වෙන කිසිම දෙයක් නෙවෙයි මේ ලෝකවාසී ජනතාවට අප්‍රකටව තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වටහා දෙන්නට ඒ ත්‍රිලක්ෂණය වටහා ගැනීමට උවමනා කරන ධර්මයේ දේශනා කරන්නයි උන්වහන්සේ බුද්ධත්වයේ හොයාගෙන ගියේ. බුද්ධ කියන මේ වචනේ පුළුල් අර්ථයක් දෙන දෙයක් මේකෙන් කෙටියෙන් ගත්තොත් මේකෙන් තියෙන්නේ මොකද? තමන් චතුස්සත්‍ය ආબોධ කරගෙන අන් අයට චතුස්සත්‍ය ආબોධ කරවා දෙන්න කරන්නට කරවන්නටයි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ඒ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියන්නේ. දැන් අපි හැම කෙනෙක්ම පින්වන්ත අය. අභිධර්මානුකූලව කල්පනා කළොත් සෝමනස් සහගත ඥාන සම්පයුත්ත එහෙම නැත්නම් උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත වශයෙන් කියන මේ මහා කාමාවචර කුසල විපාක 8න් එකකින් අපි ප්‍රතිසන්දිය ලබලා තියෙනවා. සමහරට අපි ත්‍රි හේතුක වෙන්නට පුළුවන්, දි හේතුක වෙන්නත් පුළුවන්. ඥාණය හොඳට තියෙන්නත් පුළුවන්, ඥාණය අඩු වෙන්නත් පුළුවන්. ඒ අටම සලකන්නේ මහා කාමාවචර කුසල් සිත් කියලා. ඒ අටෙන් තමයි අපි ඉපද ලබලා තියෙන්නේ. දැන් ත්‍රිසංගත සතේ ගත්තොත් වෙනත් වෙනත් පහළ මට්ටමේ සත්ත්ව කොටස ගත්තොත් ඒ ඇයට මේ විපාක සිත් ඇවිල්ලා නැහැ. එයාට ඇවිල්ලා තියෙන්නේ අර අකුසල පැත්තේ තියෙන අර සංකීර්ණ සිත් වලින් තමයි ඒ ඇගේ උපත ලබලා දීලා තියෙන්නේ. ඒ ඇයට කියනවා අපි අහේතුක ප්‍රතිසන්දිකයෝ කියලා. අපි බැලුව බැලමට අතිබහුතරයක් දෙන සහේතුකයි. ඒ ඇය මේ ජීවිතයේ බෞද්ධ වෙන්නත් පුළුවන්, Hinduන් වෙන්නත් පුළුවන්, ඉස්ලාම් වෙන්නත් පුළුවන්, කතෝලික වෙන්නත් පුළුවන්. ඒ ආගම් මේ ජීවිතයේ පිළි අරගෙන තිබුණාට මහා කාමාවචර කුසල විපාක සිතකින් තමයි අතිබහුතරයක් දෙනා උපත ලබා තියෙන්නේ. නමුත් ඒ උපත ලැබුවට ඒ අය දන්නේ නැහැ අපි කොහොම කර්මයක් කරලාද මෙතෙන්ද ආවේ. අපි සංසාරයේ කොහොම මේ ධර්මයේ පුරුදු කරලා තියෙනවද කියන එක කියා දෙන්න තරම් ශක්තියක් බුදු කෙනෙකුන් වහන්සේ හැරෙන්නට අන් කවර කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ. අන් කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒක ශාස්ත්‍රයෙන් බලලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදු කෙනෙකුන් වහන්සේමයි ඒ පුජ්‍යලයාගේ ආසව ආශ්‍රය නිස්සය පිළිබඳ ආසවාංශය පිළිබඳ කියන්න පුළුවන්කම තියෙන බුදු කෙනෙකුන් වහන්සේට පමණයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ යම් ධර්ම දේශනාවක් කරනකොට එතන පිරිස 10000ක් සම්බන්ධ වෙලා හිටියානම් එතනින් 9000ක් වමන දෙනා මගඵල ආબોධ කරගන්නවා. මගඵල ආબોධ කරගන්නා උන්වහන්සේට තියෙනවා අපි කාටවත් නැති විශේෂ නුවණක්. ඒ නුවණ තුලින් සනමාත්‍ර කාර්යයෙන් උන්වහන්සේ පිරිසගේ සිත්යේ වලා බලනවා. මොනවද සංසාරේ පුරුදු කරලා තියෙන්නේ? මොන චරිතයකද? රාග චරිතයකද? දේශ චරිතයකද? සද්ධා බුද්ධි කුමන චරිතයකින් යුක්තද කියලා සනමාත්‍ර කාර්යයෙන් උන්වහන්සේ විමසලා බලනවා. ඒක ඉතින් හිත පිළිබඳ වටහා ගන්න හිත පිළිබඳ යම් දැනුමක් තියෙන කෙනෙකුටත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් හිතේ වේගය අනුව මේක සුළු දෙයක්. අපි ඉතින් ලකලෑත් වෙලා වාඩි වෙලා බණහන්ට ලකලෑත් වෙනකොට උන්වහන්සේ සේරම පිළිසියා බලලා සේරම පිළිසගේ ආධ්‍යාත්මය කියවලා ඉවරයි. ඒ නිසා ධර්ම දේශනාව ගෙනියන්නේ ඒ අයට ගැළපෙන විදිහටයි. ආන්න අපේ තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවේදී 18 කෝටියකට වැඩි දිව්‍ය බ්‍රහ්මයන් තමයි මගපල ආબોධ කරගත්තේ. මිනිස්යන් වශයෙන් හිටපු අය එතන හිටියේ පස් දෙනයි. ඒ පස් දෙනාගෙනුත් එකනයි සෝවාන් වුණේ. 18 කෝටියකට වැඩි පිරිසක් දෙවියන් දෙවි බඹුන් මගඵල ආબોධ කරගත්තා. මොකද චතුරාරි සත්‍ය සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඇත්ත වශයෙන්ම අපි ගතොත් කෙටියෙන් මුළු ත්‍රිපිටකයම සංක්ෂිප්තව අරගෙන ධම්මචක්කප්‍රවර්තන සූත්‍රයේදී දේශනාව කරන්නේ. නුවණ තියෙන අයට හොඳට නුවණ මෙහෙवला වටහා ගන්න පුළුවන්. ඒ නිසා 18 කෝටියකට වැඩි දිව්‍ය බ්‍රහ්මයන් එතනදී මගඵල ආબોධ කරගත්තා. ඔය තවත් සූත්‍ර සමාගම් ගණනාවක් තියෙනවා දේශනා කරපු ඒ හැමතැනකදීම වැඩි පිටසක් මඟඵල ආબોධ කරගෙන තියෙනවා. ඒ මොකද තථාගතයන් වහන්සේගේ තිබෙන අර සුවිශේෂ හැකියාව නිසා. අද එහෙමයි නැහැ. අද එහෙමයි කතා කරලා තේරුම් ගන්නත් අමාරුයි. මොකද මිනිස්සුන්ගේ තේරම මේ අදහස් වැහිලා තියෙන්නේ. දැන් සීලසංගත සතියක් ගත්තොත් ඌ විවෘතයි. හපනවා නම් හපනවා. ආය නිකන් හපන් දැවිලා ආය එහා මෙහා වෙන්නේ නැහැ. මිනිහා හපන්න වගේ ආවට හපන්නේ නැහැ කපටි. මිත්‍ර වේශයෙන් ඉන්නවා කපටි. ඒ නිසා මිනිසුන්ගේ අදහස් පටිච්චන්නයි. ඒ නිසා ධර්මය ආબોධ කරගන්නත් ඒක බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි බෞද්ධයන් වශයෙන් බෞද්ධ ධර්මයට අනුරූපව වලුවෙන් පස්සේ මේ පුජ්‍යලයාය සත්‍යයය එහෙම නැත්නම් අපි මම මගේය කියලා කතා කරන්නේ මේ කොට්ටාස පහකට. රූපස්කන්ධය වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ පහට. මේ පහෙන් එකයි තියෙන්නේ ද්‍රව්‍යාත්මක දේවල්, භෞතික දේවල් රූපස්කන්ධයේ පමණයි. ඔය රූපස්කන්ධයේ පමණක් වුණාට ඔය රූපස්කන්ධයේ මෙහෙවන සේරම ක්‍රියාකාරීත්වය කරන්නේ අරූප ධර්ම හතරක් මුල් වෙලා. වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පංචස්කන්ධය කියන එක තථාගතයන් වහන්සේලාට තියෙනවා රහතන් වහන්සේලාට තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලාට තියෙනවා. උන්වහන්සේලා තුල නැත්තේ මොකද්ද? පංචෝපාදානස්කන්ධ නැහැ. උපාදාන නැහැ. එතකොට අනිත් හැම කෙනෙක්ම රූපේ උපාදාන කරගෙන, වේදනා උපාදාන කරගෙන, සංඥාවල් උපාදාන කරගෙන, සංස්කාර උපාදානස් කරගෙන විඥානීය හිතත් මගේ කරගෙනයි අපි කටයුතු කරන්නේ නොකියුවට. ඒ උපාදාන අල්ලාගෙන ඉන්න නිසා තමයි අපිට භවය හැදෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ හෝ රහතන් වහන්සේ පංචෝපාද උපාදාන පහ නැති කරපු නිසා පංචෝපාදාන ස්කන්ධයෙන් මිදෙච්ච නිසා උන්වහන්සේට ආයති භවයක් හැදෙන්නේ නැහැ. ආයති භවයක් හැදෙන්නේ නැහැ දෙවෙනි භවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් එම නිසා පංචස්කන්ධය පිළිබඳ හොඳට වටහා ගැනීම තේරුම් ගැනීම හැම බෞද්ධයෙක් විසින්ම කළ යුතුයි. බෞද්ධ නොවන අයත් මධ්‍යස්ථ දහතරණ ඉන්නවා නම් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් නිරූපණය කෙරෙන විශ්ලේෂණය කෙරෙන මේ පංචස්කන්ධය සහ පංචෝපාදානස්කන්ධ පිළිබඳ විමසා බැලීම හොඳයි. මොකද ඒ අය මේ ජීවිතයේ වෙන වෙන ආගම් ගරු කළාට සමහර සංසාර ජීවිතයේදී බුදුබණ අහලා ඒව ගැන කල්පනා කරලා සමහර සමත විපස්සනා ආදි වශයෙන් මේවා වඩලා තියෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැම කෙනෙක්ම වෙනත් වෙනත් දේවල් හොයන්න යාන්න ප්‍රථමයෙන් අපි කරන්න ඕනන්නේ දැන උගත් හාමුදුරු කෙනෙකුගෙන් හරි මොන ක්‍රමයකින් හරි අපි මේ පංචස්කන්ධ විභාගය හොඳින් වටහා ගන්නට ඕන. එතකොට මේ පහේ එකතුවට තමයි අපි නමක් තියාගෙන දෙනවා මම. මම කියලත් මදි තවත් නමක් තියාගෙන දෙනවා කුමාරසිංහ මහත්මයා කුමාරසිරි නෝනා ඔය දැන් මේ පින්කමේ ඉන්නේ. එහෙම නම් තියාගෙන තියෙනවා. එතකොට ඒ නම් තියාගන්න එක සම්මුතියක් ඒක එච්චර ගැටලුවක් නෑ. නමුත් මේ මම කියලා ගැනීම තමයි බොහොමත්ම දරුණු. ඒ නිකන් එතන මම කියලා කියන්නේ සම්මුතිය බව අපි දන්නේ නෑ එච්චර. දැන් බුදුරජාණන් වහන්සේ සෙසු රහතන් වහන්සේ අනිත් ආර්යයන් වහන්සේලාත් මම කියලා කතා කරන සම්මුති ලෝකයේදී. එහෙම කතා කරනතෝ ජීවත් වෙන්න බෑ මගේ අම්මා මගේ තාත්තා මගේ ඥාතීන් මගේ දායකාරකාදීන් වශයෙන් අපි කතා කරනවා. නමුත් අපි ඇලිලා නැහැ මමත්වයෙන් අල්ලාගෙන නැහැ. ඒ පතඥා එහෙම කතා කළාට මමත්වෙන් අල්ලන මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමියා, මගේ පුරුෂයා අල්ලන්න හොඳට කල්පනා කරලා බලන්න. එහෙම අල්ලා ගන්න තරමට මොනවද වැඩි වෙන්නේ? දුක වැඩි වෙනවා. දැන් කෙනෙක් මලෙන් පස්සේ මිනිස්සු ශෝක කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේ ධර්මයේ ටිකක් ගැඹුරින් තේරුම් ගත්ත කෙනා එච්චර ශෝක කරන්නේ නැහැ. මොකද මේකේ හැටි මෙහෙමයි කියලා දන්න නිසා. ඒ නිසා පින්වතුනි අපි හුඟක් ඈතට යන්න තියෙනවා මේ බෞද්ධ ප්‍රතිපදාව. ඒ එකක් තමයි මේ පංචස්කන්ධය පිළිබඳ වටහාගෙන තිබීම. මේ බණ අහන කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔය බණ අහලා ධර්මය ආબોධ කරගත්ත හැම කෙනෙක්ම මේ ජීවිතයේදී ඕවා ඉගෙනගෙනද ධර්මය ආબોධ කරගත්තේ කියලා පටු අදහස් තියන අය කල්පනා කරන්න පුළුවන්. මේ ජීවිතේ නැති වුණත් ගෙවිගේ භාවවලදී ඒ අය ධර්මයේ පුහුණු කරලා තියෙනවා. සාරිපුත්ත මෞග්ගල්ලාන ආදී රහතන් වහන්සේලගේ චරිත ගත්තත් බොහෝ චරිත ගත්තන් පස්සේ ඒ සංසාරය පුරුදු කරලා තියෙනවා. දාරුචීරියගේ කතාපරෝතිය බලන්න ඒ ජීවිතේ කවදාවත් බුදුන් හෝ බුදු සව්වෙක් දැකලා නැහැ. ධර්මාභාසයක් ලැබිලා නැහැ. ආ මෙනියා මේ ඒ පුජ්‍යලයා පාරුවක යන ගමන් සේරම පාරුව වතුරට අහුවෙලා මුහුදු ජලයේ මුහුදට මුහුදුපත් වුණා. මෙයා දැඩි උත්සාහයක් දැරලා කැඩිච්ච පාරුවේ ලෑල්ලක් බඩතුලට තියාගෙන ඔහේ හිටියා ඒකේ එලිලා. දවසක් විතර මෙහෙම යනකොට ගිහිල්ලා ගිහිල්ලා දැන් හොඳටම බඩගිනි හෙම්බත් වෙලා ඉරපාලා උදේ කාලේ බැලුවම පස්සේ දූපතකට තල්ලු වෙලා ගිහිල්ලා. දැන් ඇඳුම් කැඩුම් මොකක්වත් නැහැ. ඒ දූපතේ ළඟපාද මිනිසු වෙන්න හිටියෙත් නැහැ. ඒ නිසා එයා දැන් ලැජ්ජාව ඇති වුණා. අපිට කන්න බොන්න කෑමට බීමට වඩා අපිට තියෙන විලිවහ ගන්න ඕනකමනේ. ආ ඒ තියන්නේ අර ගහක තිබිච්ච දැන් ওই කැන්ද ගස් වගේ ගස් තියෙන්නේ දර වතුරු පොතු ගැලවිච්ච මේකෙන් පොතු ටිකක් ගලවාගෙන එක ක්‍රමයකට ගොට ගහලා මේක ඇඳුමක් වශයෙන් පාවිච්චි කළ රතු ඉන්දියන් කාරයෝ වගේ. දැන් ටිකක් එහාට එහාට යනකොට මිනිස්සු දැක්ක මේ අමුතු පුජ්‍යලයා. දැන් බලන්නකෝ මෙයා ඇඳුමකටවත් ආසාවක් නැහැ හරිම මේ බොහොම අපිස් ජීවිතයක් ගත කරන හොඳ සාදු සම්මත පුජ්‍යලයක් කියලා මිනිස්සු මෙයාට කණ්ඩ බොණ්ඩ ආදිය දෙන්න පටන් ගත්තා. දැන් මෙයා හිතුවා මේක තමයි හරි. මේක තමයි තපස. නිවන්ද, ස්වර්ගයද, මෝක්ෂයද ඒවා මොකක්වත් නැහැ. මෙහෙම ඉන්නකොට මෙයාට දවසක් රෑ කියනවා මේ ළඟම දිනයකදී රෑ කියනවා කෙනෙක් ඇවිල්ලා අප්‍රකටව උඹ මිනිස්සු රවට්ටන්නට එපා. උඹ ළඟ තපසක් නැහැ. උඹ ළඟ සීලයක් නැහැ. මේ තමුන් මේ මිනිස්සුන්ගේ මේ මේවට රැවටිලා ඉන්න එපා යන්න උතුරු දෙසට යන්න. මෙහෙම ඉදිරියට යනකොට ඔබට හම් වෙයි කෙනෙක් ඔබට මාර්ගය කියා දෙන කෙනෙක් එතේ කියන්න. ලොකු බයක් ඇති වුණා. කවුද මෙයත් ජීවිත ආසාව පැත්තකින් දාලා භවනා කරපු කෙනෙක් ආශ්‍රේ බුදුරජාන් වහන්සේ කාලේදී. ඒකයි අපි මේ නිතර නිතර මිනිස්සු උරන්දු කරන්නේ ටිකක් හරි භවනා කරන්න, ටිකක් හරි ධර්මය අහලා ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න. පන්සිල් පහම බැයි නම් එකක් දෙකක්වත් ආරක්ෂා කරගන්න කියලා කියන්නේ අනේ නිසායි. දැන් මෙයාගේ මිත්‍රයෙක් කියලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම යනකොට තමයි බුදුරජාන් වහන්සේ හමුුනේ විමස විමස යනකොට හමුුණා. ඉතින් ඇහුවා කොහෙද දැන් මේ බුදා මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ දැන් එයා පින්ඳ පාති මේ වෙලාවේ. එහෙනම් යන්න ඕන මං ඉස්සරහට. යනකොට හිතුවා මේ එන පුජ්‍යලයන් දිහා බැලුවෙන් පස්සේ ඉස්සරහින් එන මේ පුජ්‍යලයා තමයි මේ ගෞතමයන් වහන්සේ කියලා හිතාගෙන ඈත තියාම নমස්කාර කරගෙන අනේ මට බණක් කියන්න මේ වෙලාවේ පොඩි බණක් කියලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බාහ්‍ය මේ බණ කියන්න සුදුසු වෙලා නෙවෙයි මහා මාර්ගයේ මේ පිටපත යන ගම. අනේ විශ්වාස නැහැ මගේ ජීවිතේ විශ්වාසයක් නැහැ තමුන්නාංශගේ ජීවිතේ විශ්වාසයක් නැහැ මට කෙටියෙන් හරි බණක් කියලා දෙන්න. දහමක් කියලා දෙන්න. මෙයාගේ අදිම වැඩිම ඉල්ලි ඉල්ලා සිටීම නිසා පෙරගත කිරීම නිසා බුදුරජාන් වහන්සේ හිතගෙනම පාත්‍රයත් අතේ තියන වදාලේ මොකද්ද? බාහ්‍ය මෙන්න මෙහෙම හික්මෙන්න මෙන්න මෙහෙම පිළිපදින්න දිත්තේ දිත්තවත්තා. යමක් දැක්කනම් දැකීම මාත්‍රයක් පමණයි එච්චරයි. ඇහුණනම් ඇහිීම මාත්‍රයක් පමණයි. යමක් දිවට හෝ නාසයට හෝ ඈ කයට හෝ දැනුණනම් දැනීම මාත්‍රයක් පමණයි. හිතට යමක් වැටුණා නම් ඒ දැනුණා නම් ඒ දැනීම මාත්‍රයක් පමණයි. තිත්තේ තිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියලා වර්තමානයේ ඔන්නෝම හිතන්න කිව්වා. මේක කියලා ඉවර වෙනකොට මෙයා රහත් වුණා. කෝයේ ජීවිතයේදී කවදාවත් මුද සිල්වත් ජීවිතයක් ගත කරලවත් ධර්මයේ පුරුදු කරලා මොකක්වත් නැහැ. එතකොට මේ වගේ වෙලඳාමේ ගිය ධන තණ්හාවෙන් ධනෙ හම්බ කරන්න. කුණියේ වෙන දෙයක්. එතකොට මෙයා දැන් රහතන් වහන්සේ කෙනෙක්. සිවුරුත් නැහැ, ඈ කොණ්ඩෙත් කපලා නැහැ, මොකක්වත් නැහැ. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් අරදර පතුරුත් එක්කම. අද මෙහෙම දැන් බලන්න යම් පුජ්‍යලයක් හරියට සිවුරු පරවාගෙන නැත්නම් කෙස් වවාගෙන ඉන්නවනම් අපි වෙන මේ ආමුලන්ගේ ඇටි කිසිම සීලයක් නැහැ, ආචාර සීලීකමක් නැහැ කියලා කියනවා. එහෙම කියන්නත් හොඳ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සිවුරු හොයාගෙන ඔබට මහානුපසම්පදා ලබා දෙන සිවුරු හොයාගෙන සිවුරු හොයාගන්න යන වෙලාවේ යන්නේ කවුද මේ රහතන් වහන්සේ කෙනෙක් මේ යන්නේ. එහෙම යනකොට අර අලුත පැටියෙක් ලැබිච්ච ගව දෙනක් පන්නාගෙන ඇවිල්ලා මෙයාට ඇනලා සතු කරලා මරලා දැම්මා. මැරිලා. බුදුහාඳුරෝ පින්නපාතේ ආපහුගෙන් එනකොට රහත් වෙලා මරණයටපත් වෙලා පිරිනවන් පාලා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට කියලා ඒ ශරීරය ආදාන කරුම් බව සඳහන් වෙනවා. න බලන්න එයා සසරට පුරුදු කරලා තියෙනවා. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් පුරුදු කරලා තියෙනවා. දැන් ඉතින් අපේ රටේ පුරුදු කරගෙන යනවා මේ අනිත්‍ය කියන්නේ ඕක නෙවෙයි. ඔය නෑ නිත්‍ය අනිත්‍ය නෙවෙයි. දුක කියන්නේ ඕක නෙවෙයි, අනාත්ම කියන්නේ ඕක නෙවෙයි කියලා දැන් අලුත් බණක් අද රට සමාජයේ පුරාම විහිදිලා යනවා. මිනිස්සු කට ඇරගෙන දිවේ එළියට දාගෙන අහගෙන ඉන්නවා කම්මුලේ අත තියාගෙන. අපි මෙච්චර කාලයක් අනිත්‍ය කියලා කිව්වේ මේකනේ. දැන් එහෙම එකක් නෑනේ. ආ ඉතින් ඒක අසත්පුරුෂයෙකුට එක දුර්ජන පුජ්‍යලයෙකුට එක පාප මිත්‍රයෙකුට පුළුවන් හරි පහසුවෙන් දසදහස් ගණන් දෙන නරක පුජ්‍යලයක් කරන්න පුළුවන්. ඒක තමයි ලෝකේ හැටි. මිනිස්සු නිතරම කුකුස් කරනවා, සැකදු වෙනවා, ප්‍රශ්නාර්ථයක් ඉතරෙන් තියාගෙනයි බලන්නේ හාමුදුරුවනේ තියා. බණහන්නේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන. ඒව අයින් කරන්න ඕන. දැන් ධාර්මයේ එහෙම උනේ මොකද සංසාරේ පුරුදු කරපු නිසා. අපි මේ ජීවිතයේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි පන්සල් ගිහිල්ලා නැහැ, සීල් සමාදන් වෙලා නැහැ, බණ භාවනා කරලා නැහැ. අපිට මේක පුළුවන් දෙ කියලා කිසි කෙනෙක් සැකසී කරගන්න ඕනේ නැහැ. එයා හරි බණ අහන්න පටන් ගත්තා නම් අහනකොට මෙයා හොඳ පැත්තට හැරෙනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් සලකා ගන්න ඕන කරන්නේ මේ පංචස්කන්ධය කියන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේක කොට කරලා ගත්තොත් නාම රූප කියලා කියන්න පුළුවන් රූපස්කන්ධයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආදී මේ රූප කලාප සමූහයක් පමණයි අනිත් නාමස්කන්ධ හතරෙම තියෙන්නේ හිත හා සම්බන්ධ චෛසික ධර්ම වේදනාව කියලා කියන්නේ මැරිච්ච ශරීරයක වේදනාව දැනෙන්නේ නැහැ මේ ප්‍රകൃති ස්වභාවික ශරීරයයි වේදනාව දැනෙන්නේ ඒක අපිට පේන්නේ නැහැ නමුත් වේදනාවේ මහා බලයක් තියෙනවා සත්‍යයක් තියෙනවා පුජ්‍යලය වෙනස් කරන්න සංඥාවක් කොච්චර අපේ සංඥාවල් තියෙනවද දැන් වයසට යනකොට යනකොට අවුරුදු 80 90 යනකොට සංඥාවල් අමතක වෙලා යනවා සංඥාවල් ටිකයි ඉතුරු වෙන්නේ ඒ විදිහ අපි හැම කෙනාගේම තියෙන මහා සංඥා ස්කන්ධ ගොඩක් උජ්ජලයන් පිළිබඳ වස්තුන් පිළිබඳ යම් යම් දේවල් පිළිබඳ ධර්මයේ පිළිබඳ යම් යම් සංඥාවල් ගොඩක් තියෙනවා සංඥා ස්කන්ධේ සංස්කාර අපි අවදියෙන් ඉන්න හැම මොහොතකම රැස් කරන්නේ මොනවද එක්කෝ පුඤ්ඤාවි සංස්කාර එහෙම නැත්නම් අපුඤ්ඤාපි සංස්කාර කුසල් හෝ අකුසල්. ඒවා නවත්තන්න බෑ. මොකද හිත ඇති වුණා නම් චේතනාවක් යෙදුණා නම් අනිවාර්යෙන් ඒක කුසලයක් හෝ අකුසලයක් වෙනවා. මෙහෙම එක වෙලා තියෙන සංස්කාර කියලා වරක් නෑ. මහා ගොඩක් ඒ නිසා සංස්කාර ස්කන්ධය කියලා කියනවා. ඊට පස්සේ මේ ස්කන්ධන් ඒ කොටස් තුනම මෙහෙවන්නේ මොකද්ද? හිත. හිත කියන එක පේන්නේ නෑ. නමුත් මහා ශක්තියක්. දැන් සේරම මේ මිනිස්සු කතා වැඩ කරන්නේ සේරම මොකෙන්ද මේ චිත්ත ශක්තිය. හිත කියන විදිහටයි වැඩ කරන්නේ. නමුත් මේවා සේරම කෙටි කාලයක් පවතින සුළු වේලාවක් පැවතිලා නැති වෙන ධර්මතාවය. ඒකට අපි අනිත්‍ය කියලා කියනවා. ඒ වෙනස් වෙන බිනි බිනි පවතින දේවල් මගේ මගේ කියලා අල්ලා ගන්න ගියොත් අපිට ඇති වෙන්නේ මොකද්ද දුක. ඒවා අල්ලාගත්ත තරමට ඇති වෙන්නේ දුක. දැන් කෙනෙකුගේ තියනවා කියලා හිතන රන් රිදී ආදී මහා ගොඩක්. ඒවට හරි ආසයි එයා. යම් හේකින් මේවා නැති වුණොත් එයාට තියෙන දුක සීමාවක් නෑ. දරා ගන්න බෑ සමාට හෘදේ වස්තුව අක්‍රිය වෙන්න පුළුවන්. ඊතරම් බැඳීමක් තියෙනවා. නමුත් අපි දන්නේ නෑ ඒවා අපිට පමණක් ආයි දේවල් නෙවෙයි ඒක ලෝක ලෝක සත්‍ය කාටත් ආයි දේවල්. ඒවා අනිත්‍ය දේවල් වෙනස් වෙන දේවල් කියලා හිතන්න අපිට කල්පනා කරන්න ශක්තියක් නැහැ. බලන්න මේ අවස්ථාවක් ආයෙන් පස්සේ. එතකොට මේ හැම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. නමුත් ලෝකයාට ඒක පේන්නේ අවුරුදු 5න් 10න් 15න් 20න් වෙනස් වෙන දෙයි පේන්නේ. නමුත් තව තවත් සමීපව බලන්න බලන්න අපිට පේනවා මේවා මොහොතින් මොහොත වෙනස් වෙන බව පේනවා. සමහරට බෞද්ධ ශ්‍රාවකයෝ නොනත් විද්‍යාඥයෝ පවද පිළිඅරන් දෙනවා භෞතික විද්‍යාඥයෝ මේ හැම එකම තියෙන රූප කලාප සමූහයක් කියන එක. දැන් ඔය පරම පරම අණු ආදි වශයෙන් කතා කරන්නේ ඒවයි. කාලයක් ඒ අය සම්මතයේ හිටිය පරම අණුව තමයි අන්තිම කුඩාම බෙදන්න බැරි අන්තිම ශුද්ධ වස්තුව. නමුත් පසු කාලයක විද්‍යාඥයන් ඒක නිෂේධ කරලා කිව්වා ඒකත් බිඳින්න පුළුවන් ඒකත් වෙනස් කරන්න පුළුවන් පරම අණුව නියුට්‍රෝන ආදි වශයෙන් වෙනස් කරන්න පුළුවන් කියලා. බෙදෙනවා බිඳෙනවා බෙදෙනවා කියන එක. මම මාගේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ පින්වතුනි උන්වහන්සේ මේට අවුරුදු 2560 70 කට විතර කලින් උන්වහන්සේ මේක දැක්කා. දැකලා උන්වහන්සේ වදාලා මේවා සීරම අනිත්‍යයි කිසිම දෙයක් ඉතිරතර පවතින දෙයක් ඇත්තේ නැහැ. මේ අවකාශ ධාතුව තුළ තියෙන යම් තාක් පෙනෙන නොපෙනෙන යම් තාක් වස්තුවක් නම් ඒවා සීරම අනිත්‍යයි. ඒකයි අනිත්‍ය කියලා කියන්නේ. ලෝකෙම ගත්තාම තියෙන්නේ මේ තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ත. අනාත්මය කියන එක අපි හිතන තරම් පහසුවෙන් වටහා ගන්න බෑ. මොකද ආත්මය කියන සංකල්පය අපේ හිත තුලක් තියෙනවා. සමහර අය කියනවා මෙතනින් එහාට ගිහිල්ලා උපදිනවා කියලා. උපදිනවා කියලා ගන්න බෑ ආත්ම දෘෂ්ටියක් එනවා එතකොට. මෙතනින් මැරිච්ච පුජ්‍යලයා ඒ හේතු ඵල අනුව හේතු ධර්මයට අනුව සංස්කාරයන්ගේ ප්‍රතිඵලයක් අනුව තවත් තැනක උපතක් ලබයි. ඒක ගන්න පුළුවන්. එතකොට එහෙම බැලුවෙන් පස්සේ මේ මුළු ත්‍රිපිටකයේම අන්තර්ගත වෙලා තියෙන ශේෂ්ඨ අන්තර්ගත කරලා තියෙන ශේෂ්ඨ පද තුන මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේක වටහා ගන්න තාකල් අපිට සසලින් මිදීමක් නැහැ. මේක වටහා ගන්න තමයි අපි භාවනා කළ යුත්තේ. සමහර අය කියනවා මේක වටහා ගන්න දැන් දැන් කියනවා ගිහියන් එහෙම වටහා ගන්න භාවනා කරන්න ඕනේ නැහැ. ඒක අහගෙන ඉඳපුවාම ඇති කියවපුවාම ඇති කියලා. නමුත් ඒක පිළිබඳවත් අපි වචනයක් මතක් කරන්න ඕන අපිට තියෙන විමුක්ති මුඛ විමුක්තා යතන. දැන් බණ කීමත් නිවන් ආબોධ වෙන නිවන් ආબોධ වීමට තියෙන එක් අවස්ථාව තමයි පිරිසිදුවට පැහැදිලිවට හොඳට නිර්වල් ධර්මයේ දේශනා කරනකොට දේශකයන් වහන්සේගේ සමාට හිත ධර්මය ආબોධ වෙන්න පුළුවන් ඒ අවස්ථාව. ධර්ම ශ්‍රවණය කිරීම ඒක පැහැදිලිම කාරණයක්. ධර්ම ශ්‍රවණය කරනකොටත් අය අමුතු භාවනාවක් කරන්නේ නැහැ. භාවනා කියන්නේ වඩනවා කියන එකයි. ඒ බණ අහන වෙලාව තුළම හිත වැඩිලා ඒතනත්තාගේ ජීවිතයට ආපෝහොත වෙනවා මේ ත්‍රිලක්ෂණය. උදේ වය දෙක වැටහිලා ඒතනත්තා නිවනටපත් වෙනවා. ඒ වගේම ධර්මයේ සත්‍යයනා කරනකොට හොඳට ධර්මයේ නිර්වෘල් මනසකින් සත්‍යයනා කරනවා. ඒවා මේ උතන් ඒකන් සමයන් භගවා අර්ථයත් එක්කම මෙනෙහි කරගෙන යනවා. ඒ වෙලාවෙත් අපිට විමුක්තිය විමුක්ති සාධනය වෙන්නට බැරිකමක් ඇත්තේ නැහැ. ඒ වගේම තමන් පුරුදු කරපු සතිපට්ඨාන ආදී ධර්ම මෙනෙහි කරනවා. කියන්නේ අපි භාවනාවේදී මෙනෙහි කරන එකම නෙවෙයි. ඒව නැවත නැවත අනුලොම් වශයෙන් ඈ කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආදි වශයෙන් ඒවා සතිපට්ඨානයම පමණක් නෙවෙයි වෙනස් සූත්‍රත්. හැබැයි යා පාලියෙන් මේක කිව්වට සිංහලෙන් එයාට වැටෙන්න ඕන. සෝ භාෂාවෙන් වැටෙන්නට ඕන. ඒකත් විමුක්තිය ලබා ගන්න අවස්ථාවක් කියලායි පෙන්눔 කරන්නේ. අනිත් එක තමයි භාවනා වශයෙන් වැඩිම. අපි පය ගණන් අදිස්ථාන වීර්ය පූර්වාංගමෝ අපි භාවනා කරනවා. ඒ භාවනා කරගෙන යනකොට ඒක තමයි සුලභම දේ. බුද්ධ කාලීන සමාජයේ ඔය මුලින් කියාපු දේවල් සුලභව පැවතුනත් වර්තමානයේ වෙනකොට ඒ අවස්ථාව හුඟක් දැන් මග හැරිලා ගිහිල්ලා. නැත්තේ නෑ මග හැරිලා ගිහිල්ලා අඩුයි. නමුත් භාවනා වැඩිම ධර්ම මාර්ගයේ යෙදීම පුහුණු කිරීම තුළින් ධර්ම ආબોධය වෙනවා කියන එක 아무තෙන් කියත්තක් වන්නේ නෑ. නමුත් මේ ක්‍රම වලින් තොරව ධර්ම ආબોධය වෙනවා කියලා යමෙක් ගන්නවා නම් ඒක දෘෂ්ටියක්, ඒක මතයක් පමණයි, එයාගේ පුජ්‍යලික අදහසක් පමණයි බුද්ධ දේශනාවේ තියෙන දෙයක් නෙවෙයි. අර ගාථාවිනුත් කියවෙන්නේ මොකද්ද? අවුරුදු 100ක් මේවා වටහා ගන්නතෝ ජීවත් වෙනවට වඩා එක දවසක් අපි ඉන්නවා නම් මේ ධර්මයේ ත්‍රිලක්ෂණය නැත්තම් උදේවය දෙක දකිමින් එක දවසක් ජීවත් වෙනවා නම් එහෙම නැත්තම් උදේවය දෙකව පුජ්‍යලයාගේ එක දවසක් ජීවත් වීම ඒක නොදක අවුරුදු 100ක් ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතයට වටිනවා. ඒකට මේ බණාන පිරිස මේක හොඳට හිතට ගන්නට ඕනේ. එතකොට පොත දිහා බලලා රේරුකාණී හඳුනගේ පොත් එහෙම කියවලා උදේ වය දෙක අපි වටහා ගත්තට කමක් නැහැ. උදේ කියන්නේ හට ගැනීමයි, වය කියන්නේ බිඳීමයි කියලා. මේ නාම රූප ධර්මයන්ගේ ඇතීම් නැතිම් දෙකයි උදේ වය කියන්නේ කියලා වටහා ගත්තට කමක් නැහැ. ඒකත් හොඳයි. මොකක්වත් නැතුවම ඉන්නවා නම්. මම ඒකයි කියන්නේ මොනම ධර්මයේ පුරුදු කිරීමක්වත් නැත්නම් අර අනිත්‍යවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං ඕප සමෝසුකෝ කියන මේ ගාථාවේ අදහසත් එක්ක සිහි කරනවා නම් මොකක්වත් නැති කෙනාට ඒකත් හොඳයි. මොකක්වත් කරන්නේ නැත්තම්. ඉතින් ඒ නිසා පින්වතුනි උදේවය නිකන් ආબોධ වෙන්නේ නැහැ. ගෙදර හිටියට ආબોධ වෙන්නේ නිකම්ම. ඒකට හොඳ ගුරු උපදේශයක් ඇති කරගෙන සතිපට්ඨාන භාවනාවේ නැත්නම් විදර්ශනා භාවනාවේ එහෙම නැත්නම් සමත විපස්සනා භාවනාවල යෙදෙන්නට ඕන. ඒකට කාලයක් නැහැ. තව ටිකක් කාලයක් ගියන් පස්සේ කරනවා. තාම මේවා කරන්න කාලයක් නැහැ කියලා සමහර අය හිතනවා. එතකොට අපි මායя අපිව hina වෙනවා අපි පිටිපස්සෙන් ඉඳගෙන. ඈ එහෙම අපිට මොකක්වත් කරගන්න බෑ අපි මරණයටපත් වෙනවා. බලන්නකෝ ඉතින් ඒ නිසා අපි මේ ජීවිතයේ දැන් යම් යම් අය පුරුදු කරනවා සතියක් භාවනා කරනවා දවස් 10ක් භාවනා කරනවා එහෙම කරනවා. බුරුමෙත් එහෙම තැන් තියෙනවා. ඒක හොඳයි. Taman මේවා කල්පනා කර කර ඉන්නවට වඩා විවේක ස්ථානයකට ගිහිල්ලා අපි සතියක දින 10කවත් අඩුම ගානේ නිවාඩුවක් කරගෙන අර සේරම අර උපාදාන පොඩ්ඩක් රිහීල් කරලා ඇවිල්ලා භාවනා කරනවා නම් බොහොමත්ම හොඳයි. බොහොමත්ම හොඳයි. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්නට ඕන එපමණක් නෙවෙයි ඒවට ආදාළ වෙන ධර්ම කොටසක් Taman පොතපතෙන් අකුරු දන්න අය කියවන්නට ඕන. හොඳට සිහියෙන් ඒවා කියවන්නට ඕන. ඉතින් උදේවය දැකීම එච්චර පහසු නෑ. දැන් සාමාන්‍යයෙන් ගහක් කොළ තියා බැලුවෙන් පස්සෙත් අපිට වැටෙනවා ගහ හැදිලා ගිහිල්ලා කාලයකදී කොළ හැදිලා පත්‍ර හැරිලා කාලෙකදී දැන් මිල ගහ මැරිලා යනවා අපිට පේනවා. නුවණ මොහු කරපු කෙනෙකුට නම් ඒකත් ඇති වෙයි. දැන් සමහර සමහර අය ආමුදුරු ඉඳලා තියෙනවා ගහකින් වැටෙන කොළේ දිහා කොළ ගහින් වැටෙනවා දැකලා මේ පලාවන් පාටටපත් වෙච්ච කොළ ගහින් ඇලිනවා දැකලා උන්වහන්සේලාට ජීවිතය පිළිබඳ යථාර්ථය අවබෝධ වෙලා තියෙනවා. ඒ වගේම අර තිසා ගෝතමී වාගේ අය වතුර ටික කකුල හොදන්න වතුර දාන කොටත් ඒ වතුර ටික ඉක්මනින්ම මේ හිඳලා යනවා නේද කියලා ඒ තුලිනුත් සංඥාවක් ඇති වෙලා සිල්ලස්සනය නැත්තම් උදේවය දෙක දැකලා නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ තව තවත් එමදු දේවල් කියවලා දැන් අර තායිලන්තයේ මෑණි කෙනෙක් ගැන එහෙම කියවෙනවා. බුරුමේ හුඟක් හාමුදුරු ගැන කියවෙනවා. එතකොට මේ වලින් කියන එකම දේ තමයි උගත්කමම අත්‍යවශ්‍ය නැහැ. ධර්මයේ කියවලා තිබීමම අත්‍යවශ්‍ය නැහැ. අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ සද්ධාව, වීරිය, සිහිය ඇති කරගෙන මේ කටයුතු වල යෙදෙනවා නම් සුවල්ප වේලාවක් හරි ඔබට පුළුවන් ජීවිතයේ පිළිබඳ යථාර්ථය ආબોධ කරගන්න යම් ආකාරයකින් එතෙන්ට පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාගේම සිත් මේ පිළිබඳ යොමු වේවා. ඔබ හැම දිනාටම යථා කාලයේදී මේ උදේ සංස්කාර ධර්මයන්ගේ උදේ අගුවේ ඥානය ඇති කරගෙන මේ සසර ගමනින් අත මිදීම පැත්තට ගමන් කරන මේ ධර්ම මාර්ගයට වැටෙන්න ඔබ හැම දිනාටම ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දිනාමත් ඒ පිළිබඳ මේ 2019 වර්ෂය දැන් එන්නේ. ඒ නිසා හොඳට මේවා තේරුම් අරගෙන ටික ටික නමුත් Taman ධර්මයේ පුරුදු කිරීම පැත්තට යොමු වෙන්නට කියන එක නැවතත් මතක් කර දෙනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා ධර්මස්සවනානි සංසින් මියගේ ඥාතීන් ඇතුළු ඔබ හැම දිනාටම බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ විසින් නිවේසනෙහි පැමිණ වැඩවදාළ සදාකාලික සැප ඇති නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා. ත්‍රිවන් සරණයි. සාදු සාදු සාදු. මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ කඳුබඩ සහ රුවන්පුර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ස්වේජින් මානිකායේ මහානායක කම්මට්ටානාචාර්ය විනයාචාර්ය අතිපූජ්‍යපාද ඉඟුරුවත්තේ පියනන්දහ විදාන මහානායක ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කිරීමට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු